සංඝරත්නයේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් මම හිතන්නේ මුල් අවස්ථාවේදී සිටිය ස්වාමීන් වහන්සේලා පමණක් නෙවෙයි නැවතත් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සමගමකට වැඩම කරන්නට ඇති. ඒ නිසා යම් ධර්ම අපදේශයක් විනය අපදේශයක් විග්‍රහ කිරීම සම්බන්ධව අපි නැවතත් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් নমස්කාර පූර්වක අවසර පතා සිටිනවා. ඉතින් මේ අරුණගවීසි ස්වාමීන් වහන්සේ විසින් දැන් ඒ කන්දක සම්බන්ධව සාරාංශගත නමුත් ඉතාම වටිනා කවුරුත් විනයදරයන් පවා නැවත නැවතත් දැසිය යුතු කරුණු රාශියක් විශ්ලේෂණය කරන්නට යෙදුනේ. ඉතින් දැන් මම මහා සංඝරත්නයෙන් ආරාධනා කර සිටිනවා දැන් තම තමන් වහන්සේලාට යම් යම් ගැටලු හෝ සාකච්ඡා කරගත යුතු හෝ යම් යම් කාරණාවක් නම් ඒ කරුණු ඉතින් ඉදිරිපත් කරන ලෙස ඊට පස්සේ ඉතින් අපි කණ්ඩායමක් වශයෙන් සිටින මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් තවත් ඕනෑම කෙනෙකුට ස්වාධීන මත ඉදිරිපත් කරන්නටත් පුළුවනි. බොහෝම සාමකාමීව ඒ කරුණ අපි සාකච්ඡා කරලා විනය සම්බන්ධව යම් පැහැදිලි විනිශ්චයකටපත් වීම සඳහා දැන් ඉල ප්‍රස්තාව ලැබී තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කර සිටිනවා ඕනෑම ස්වාමින් වහන්සේ කෙනෙකුට යදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. 1900 සම්බුද්ධජයන්ති නිමිති කරගෙන කුලදරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් එහි පවතිනවා. දැන් පැවිදි කිරීමට සුදුසුන සුසු පුද්ගලයන් සම්බන්ධයෙන් දැකීමක් කියන්න කැමති ඒ කොයිතරම් සාධාරණීකරණයද කියන එක මම දන්නේ නැහැ. මට කුඩා ස්වාමීන් වහන්සේ නමක් වෙන විහාරස්ථානයකින් ලැබුණා. ඒ ඒ සාමණේරයන් වහන්සේගේ මහපටැඟිල්ල සම්පූර්ණයෙන්ම නැහැ. පැවිදීමට පෙර ආසෝ යම්කිසි යන්ත්‍රයකට හසු වී මහපටැඟිල්ල සපුරාම අයින් වී ඒ බුදුහාඳුරන් සිටි පන්සලෙන් ඒ ස්වාමීන් වහන්සේව නිරපලා මගේ භාර්යයට ගන්න සිද්ධ වුණා. දැන් ඒ ස්වාමීන් වහන්සේගේ අනාගතයේ කොයි ආකාරයෙන්ද විසඳෙන්න වෙන්නේ? දැන් පැවිද්ද එපඳු කෙනෙකුට ලැබෙනවද? උපසම්පදා කරන්න පුළුවන්ද? මගේ දැනෙන තරම ඇඟිලියඟ සිඳින පුද්ගලයා අර අභවයේ පුද්ගලයන් ගණයට වැටෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කලින් පැවිදි කරලා තියෙන ජනලිය ආරස්ථානයක. මේ බඳු අවස්ථාවකදී අතීත වූ ඔය තේ ස්වාමීන් වහන්සේ තාම වටිනා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ. දැන් මේ මහපට ඇඟිල්ලක් කියලා කියන්නේ කකුලේ හෝ අතේ තියෙන ඇඟිල්ලක් නැහැයි කියන සංඛ්‍යාවට තමයි යන්නේ. අඟුලික් චින්න නැදික්කවේ අඟුලික් චින්නෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජේ ආපස්සි දුක්ඛටස්ස මෙහෙමයි මේ සිල්පදේ ලෞතර බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ ඇඟිලි 10ක් තියෙන තෝනේ අත්වල ඒ වගේම ඇඟිලි 10ක් කකුල් වල තියෙන තෝන මේ කියන කිසි ඇඟිලි වලින් එක් ඇඟිල්ලක් හෝ සිඳුණු පුද්ගලෙක්ව පැවිදි කරන්නට එපා. පැවිදි කළොත් දුකලා එවතක් වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ පැනවීම. හැබැයි මෙතන දුකලා එවතක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැනෙවුවා මිසක සෝතකොග්ගලෝ අනුපසම්පන්නෝ අනුපප අනුපපබ්බජිතෝ කියලා මේ විදිහේ පැනවීමක් කරලා නැහැ. එනිසා මෙතන සිදුවෙන එකම අන්තරාය තමයි මේ කාරක සංඝයා වහන්සේලාට එහෙම නැත්නම් පැවිද්ද ලබා දෙන ආචාර්යපාදයන් වහන්සේට දුෂ්කට ආපත්‍යක් සිදු වීම. උපසම්පදා කරනවා නම් උපසම්පදා කිරීමේදී කාරක සංඝයා දන්නා වූ කාරක සංඝයා වහන්සේ සෑම සිල් දෙනාටම දුෂ්කට ආපත්‍යක් සිද්ධ වීම. මේ පුජ්‍යලයා පැවිදි කරොත් පැවිදි කරපු පුජ්‍යලයාගේ ප්‍රවෘත්තිව බොහෝ පිරිසිදුයි. ඒ වගේම උපසම්පදා කළොත් උපසම්පදාව බොහොම පිරිසිදුයි. යම් වෙලාවක උපසම්පදාව පිළිදන් නැත්නම් ඒ තැන්වලදී බුදුරජාණන් වහන්සේ සෝත පුද්ගලෝ අනුපසම්පන්නෝ ආදි වශයෙන් ඒ බව පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. මෙබඳු ගරුතන්හිදී බුදුරජාණන් වහන්සේ කිසිම තැනක ඉතිරියක් කරලා නැහැ. ගරුතන්හිදී අනුශේෂ වශයෙන්ම සිඳලීම් වශයෙන්ම සිදියතු කොටස මෙච්චරයි කියලා දක්වලා තියෙනවා. මේ විදිය තැන් රාශියක් දකින්න පුළුවන්. ඒ තැන්වලදී සෝච පොග්ගල අනුපසම්පන්නෝ කියලා නැති නිසා ඒ පුද්ගලයන්ට පැවිද්ද උපසම්පදාව පිළිපදන බවයි විනය අටකතා ආදී පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවට අපේ ස්වාමීන් වහන්සේලා ගරු වැවත් වලට පත්වන විශේෂ සංඝාත්පේස වගේ පිරිවෙන් සමාදන් වෙන්න උත්සාහ කරන වෙලාවේදී කවර පිරිවෙසක් ගන්නවාද කියන ගැටලුව සමහර වෙලාවට පැනනගිනවා. අග්ග සමෝදානද එහෙම නැත්නම් ඒ විදිහට අසුද්ධාන්තයේදී මේ විදිහට ගැටලු පැනනගින අවස්ථා දකින්න ලැබෙනවා පිරිවෙස් සමාදන් වෙන අවස්ථාවේ. ඒ කවර පිරිවෙසක් කෙලෙස මේ තෝරා ගන්නද කියන එක සාකච්ඡා පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙනවා නම් බොහොම හොඳයි ස්වාමීනි. පිරිවෙත් සමාදන් වීම වික්ෂණ වහන්සේලාගේ සංඝාත සේසාපත් වලින් පාරිශුද්ධියටපත් වීමේ එක් පිළිවෙතක් හැටියටයි පාරිවාසිකක් ඛණ්ඩකයේ තුලත් සමුත්‍යක් ඛණ්ඩකයේ තුලත් ප්‍රධාන වන කරුණානුව පැහැදිලි වෙන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි ආපත්‍යින්ට පිළිවෙත් කිරීමේදී මුලින්ම තීරණය කරන්න ඕනේ කුමන පිරිසක් පුරනවාද කියන එක නෙවෙයි බොහෝ වෙලාවට මේ පිරිසක් පිරීමට දෙවිය යුතු මූලිකම කාරණය මූලිකම හේතුව මොකක්ද කියන එක සලකලා සලකලා බැලීම. පිරිසක් පුරන්නට නම් යම් දෙක්ෂිවක් දරුකාපත්යකට ඒ කියන්නේ සංඝාදිශේෂ 13ක් තියෙනවානේ. ඒ සංඝාදිශේෂ 13න් එකකටපත් වෙලා මේක පිළිසන් වෙන, සාත්‍ත්‍යයක් වැහෙන කාරණා වලින්ම වැහෙන්න ඕන. සමහරුන්ගේ අදහසක් තියෙන්නට පුළුවනි ඇවතකටපත් වුණු භික්ෂුන් වහන්සේ නමක් ඇවත් ආරෝචනය කළේ මාසයකට පස්සේ. ඒතර මේක මාසයකින් වැහුණා කියලා. මාසයක් ගත වූ පමණින්ම ඇවත වැහෙන්නේ නැහැ. ඇවතක් වැහෙන්න බලපාන කරුණු 10ක් විනය පාළිය තුළ අපිට දකින්නට පුළුවන්. ආපත්තීච හෝති ආපත්ති සංඤීච ආදි වශයෙන් මේ කරුණු 10 සඳහන් වෙනවා. පැහැදිලිවම මේක ගරුකාපත්‍යක් වෙන්නට ඕන. ලහු ආපත්‍යක් වෙලා බෑ. එතකොට ගරු ආපත්‍යක් වෙන්නට ඕන ඒ ගරු ආපත්‍ය කෙරෙහි මේක ගරුකාපත්‍ය කියන සංඥාව දෙන්න ඕනේ වික්ෂුවට. සමහර වික්ෂුන් වහන්සේලා විනය දැනුම මද නිසාවෙන් දෝ ගරු ආපත්‍යයන්ටපත් වෙලා ගරු ආපත්‍යක් කියන සංඥාව පිළිගන්නේ නැතුව සිටින අවස්ථා අපිට අපි දැකලා තියෙනවා. එබඳු අවුරුදු 10ක් ඇවැත් ආරෝපණය නොකර සිටියත් ඒ ඇවැත වැහින්නේ නැහැ. මොකද ආපත්‍ය පිළිබඳව සංඥාවක් නැති නිසා. ඊට පස්සේ පහූත හෝති පහූ සංඤීත මේ ආදි වශයෙන් දක්වනවා දැන් මේ ආපත්‍ය සිද්ධ වුණු මොහොතේ යාපත්‍ය ආරෝචනය කිරීමට Tamante යෑමේ හැකියාව තියෙන්න ඕනේ ගිලන් ආදී හේතුවකින් පිළීමක් නැතුව. ඉතින් Tamanට ගිලන් බවක් තියෙනවා නම් තවත් භික්ෂුවක් ඉන්න කුටිය වෙත හෝ වෙනත් ස්ථානයකට හෝ යන්න ගිලන් බවක් තියෙනවා නම් යන්න අපහසුතාවයක්. ඒ ඇවත වැහුවත් ඒක පටිච්චසන්න හැටියට සලකන්න බෑ. අනිත් අතට මේ සංඥාව තියෙන්නත් ඕනේ ආපත්‍ය පටිච්චසන්න වෙනවා සමහර ලාවට Taman ගිලන් ඇත්තටම ගිලන්. නමුත් Tamanට ගිලන් කියන සංඥාව නැහැ. ගිලන් කියන සංඥාව නැති වෙන්න පුළුවන්. යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ සංඥාව නැති වුණත් පැහැදිලිව මෙයා ගිලන් පහු තත්ත්වයටපත් වෙන නිසා ගිලන් තත්ත්වයටපත් වෙන නිසා මෙයා ආපත්‍ය වැහෙන්නේ නැහැ. ඒ නිසා කවුරුත් මේ ආපත්‍ය වැහෙන කාරණා ඉතින් දන්නවා. එතකොට මේ ආපත්‍ය වැහෙන්න ඕනේ කාරණා 10න් යම්කිසි ක්‍රමයකින් ආපත්‍ය වැහුණා නම් අන්න ඒ වික්ෂ පරිවාසා රහයි කියලා කියනවා. පිරිස් පිරිස්. එතකොට වැටුණු දින ගණනට අනුව පිළිවෙත් පුරන්න පුළුවන්. සමහර වික්ෂුන් වහන්සේලාට කැවතක් හෝ දෙකක් එයා පැහැදිලිවම දන්නවා මගේ මේ ඇවැද්දක මමපත් වුණා මේ ඇවැද්දක දින 10කින් වැහුණායි කියලා. එබඳු වික්ෂුවක් ඉතින් පටිච්චන්න පරිවාසය කියන පරිවාසයක් පිරීමෙන් මේකෙන් මිදෙන්න පුළුවන්. අහම් බන්දේ දේ ආපත්‍ය ආපජ්ජින් දීහ පටිච්චන්නායෝ සෝහම් බන්තේ තාසං දේ ආපත්තේ නම් දීහ පටිච්චන්නානම් පටිච්චන්න පරිවාසං යාචාමි ආදි වශයෙන් ස්වාමීනි මම ඇවැද්දෙකටපත් වුණා දින දෙකකින් වැසුණා වූ ඉතින් මේ දින දෙකකින් වැසුණා වූ මේ ඇවැද්දෙකට මට පටිච්චන්න පරිවාසය ලබා දෙන්නේ කියලා මහා සංඝරත්නයෙන් ආරාධනා කර සිටියම ඉතින් මහා සංඝරත්නය ඊට අනුරූපීව කර්මාක්‍ය සකස් කරලා මේ පිරිවෙත ලබා දෙනවා. ඉතින් එයා මේ දින දෙකට පිරිවෙත කිරීමෙන් එයා ඊට පස්සේ මානත්තරහ වික්ෂුවක් බවට පත් වෙනවා. මානත පුරලා අභහානය කරගෙන පිළිසිදු වෙන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනයි. එක අවස්ථාවක් එයයි දින එකක් පටිච්චන්නයි තව අවස්ථාවක් දින දෙකක් පටිච්චන්නයි. මෙන්න මේ වඳු අවස්ථය කියන්නේ අපි හිතමුකෝ තව එක සතියක එක අවධකටපත් වෙනවා තව සතියක් තව අවධකටපත් වෙනවා පළවෙනි සතියේපත් වෙච්ච අවධ දින එකක් වැහිලා දෙවෙනි සතියේපත් වෙච්ච අවධ දින දෙකකින් වැහිලා මෙන්න මේ අවස්ථාවේදී මේකට අහම්බන්තේ දේආපත්‍ය ආපත්‍යෙන් ග්‍රීය පටිච්චන්නායෝ කියලා පරිවාසය ඉල්ලුවාට ඒ පරිවාසය 150යි ධර්මික වෙන්නේ. ඇයි එයා පැහැදිලිවම දන්නවා පත්ුනේ ආපත්‍ය දෙකකට කියලා. නමුත් ඒකේ తත්වය එකක් දින දෙකකින් පටිච්චන්නයි එකක් දින එකකින් පටිච්චන්නයි. ඉතින් යා දේ ආපත්‍යෝ ආපද්යෙන් දිහ පටිච්චන්නායෝ කියලා කියනකොට එතන ඇත්ත සත්‍ය කතන්දරේ එක ආපත්‍යයි දිහ පටිච්චන්න වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා එතන තියාගත යුතු වෙන්නේ අග්ග සමෝදාන පරිවාසයක්. ඒ කියන්නේ සබ්බචිර පටිච්චන. ඒ කියන්නේ ආපත්‍ය අතරින් වැඩිම ආපත්‍යක් පිළිසම් වෙලා තියෙනවාද? ඒ ආපත්‍යයේ කෙලවරට සසු ආපත්‍යෙන් අමුණලා දෙන පරිවාස ක්‍රමයයි. සුරහම්බන්තේ එකං ආපත්‍යෙන් ආපත්‍යෙන් ඒකා පටිච්චන්නම් ඒකං ආපත්‍යේ ආපත්‍යෙන් දිහ්‍ය පටිච්චන්නම් ඔන්න ඔය විදිහට ඉල්ලන්න ඕනේ. ස්වාමීනි මම එක අවතක් එක් දිනක් පිළිසන් වශයෙන් පැමිණියා තව අවතක් දින දෙකකින් පිළිසන් වශයෙන් පැමිණියා එහෙන් ස්වාමීනි යම් අවතක් දින දෙකකින් පිළිසන් වීද ඊට අගින් එක දවසක් පිළිසන් වූ අවත අමුණලා මට අග්ග සමෝදාන පරිවාසය ලබා දෙන්නේ කියලා ඉල්ලලා තමයි එකෙන් පාරිශුද්ධියටපත් වෙන්න ඕන ඊළඟට දැන් සුද්ධාන්ත පරිවාසාදියක් ගැනත් සඳහන් වෙනවා බොහෝ වික්ෂුන් වහන්සේලා මෙකල හිතු හිතු ක්‍රමෙන් සුද්ධාන්ත පිළිවෙත් සමාදන් වෙන බවකුත් පේනවා. ඉතින් ඒකේ දෝෂයක් අපි කියනවා නෙවෙයි වරදක් කියනවා නෙවෙයි. නමුත් සුද්ධාන්තය සූල සුද්ධාන්ත මහා සුද්ධාන්ත වශයෙන් ක්‍රම දෙකකට අටකතාවේ සඳහන් කරලා තියෙනවා. සූල සුද්ධාන්ත වේවා මහා සුද්ධාන්ත වේවා මේ කුමන සුද්ධාන්ත පරිවාසයක් පිළිවත් මේක පුරා කිරීමේ මූලික පදනම තමයි මූලික හේතුව තමයි තමන් පැමිණිච්ච ආපත්‍යයන්හි පිළිපන් දින ගණන වැහුණු දින ගණන පිළිබඳව මතකයක් නැහැ එහෙම නැත්නම් විමති එහෙම නැත්නම් සියල්ලෙන් සියල්ල මතක් කිරීමේ ශක්තියක් නැහැ මෙන්න මේ කියන අවස්ථා තුන යටතේ තමයි සුද්ධාන්ත පරිවාසයක් කිරිය හැකිවන්නේ කෙසේ වෙතත් ඒබඳු තත්වයක් නැතුව වුණත් සුද්ධාන්ත පරිවාසයක් අපේ තුමුක එකම අවස්ථාවේපත් වෙලා තියෙන්නේ නමුත් මෙයා සුද්ධාන්ත පරිවාසයක් ගන්නවා එහෙම ගත්තත් මේ සුද්ධාන්ත පරිවාසයෙන් මේකට අදාළ පාරිශුද්ධිය නම් ලැබෙනවා. ලැබෙන්නේ නැහැ කියලා කියන තරම් කිසියම් සාධකයක් අටකතා තුළ හෝ ටීකා තුළ නැහැ. මොකද නිෂේධනය කිරීමක් කරලා නැති නිසා. කියන්නේ සත්ත්ව වේමතිකස්සච අසරන්තස්සච දාතබ්බ පරිවාසෝ සුද්ධාන්ත පරිවාසෝ නාම කියලා. ඒ කියන්නේ ආපත්‍ති ප්‍රතිච්ඡන්නේ පිළිබඳව නැත්නම් ඇවත් වැහුණු දින ගණන පිළිබඳව විමතියත් හොටත් ਸਰව ප්‍රකාරයෙන් පිහිනු කරන්න උටත් ජීතු පරිවාසය තමයි සුද්ධන්ත පරිවාසය කියලා මෙහෙමයි සඳහන් වෙන්නේ. එහෙම සඳහන් වුණා මිසක එහෙම නැතුව අනිත් අයට මේක දීමෙන් ඔවුන්ගේ සුද්ධිය වෙන්නේ නැහැ කියලා සඳහනක් කිසි තැනක ටීකාවකවත් දක්වලා නැහැ. ඒ දක්වලා නැති බවම යුක්තිය බවක් පේනවා සතර මහා ප්‍රදේශano බුදුරජාණන් වහන්සේගේ සමුත්‍යක් සම්පතය සම්මර්ෂණය කරනකොට. ඒ නිසා සුද්ධන්ත පරිවාසයක් තුළින් ඔය කියන අවස්ථාවන්හිදී පිරිසුදු භාවය ලැබිය හැකි. ඒ නිසාම වෙන්න ඇති ඊටාම සරල ක්‍රමවේදයක් නිසා අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා බහුල වශයෙන් මේ සුද්ධාන්ත පරිවාසයේම පිරිවෙත් කරන බික්ෂුන්ට ලබා දීලා උන්ගේ සියලුම ආපත් වලින් නිදහස් කිරීමේ පිළිවෙතට ප්‍රවේශ කරවන්නේ. ඉතින් මේක තවදුරටත් කතා කළ යුතු දෙයක් පෞද්ගලික පෞද්ගලික ප්‍රශ්න මතනේ. මේ සම්බන්ධව තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. යම් ආකාරයක මතක නැතුව ඒ අමතක නිසා ඒ ආකාරයට ඉල්ලපු ඉල්ලනකොටද ඒක හරියන්නේ නැතුව ඒ මතක තියෙන ක්‍රමයට කරනවා නම් අර ඉස්සර අග්‍රසමෝදාන ක්‍රමෙද හරියන්නේ. අවතර මතක තියෙනවා නම් ඇත්ත වශයෙන්ම සුද්ධාන්ත පරිවාසයක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි දින 5ක් වැඩිලා හෝ දින 10ක් වැඩිලා හෝ නැත්නම් සමහර වෙලාවට දින 2ක් සමහර වෙලාවට දින 5ක් ওই විදිහට නිශ්චිත මතකයක් තියෙනවා නම් ඒකට ඉතින් සුද්ධාන්ත පරිවාසයක් පිළිය යුතුයි කියන කතන්දරයක් නැහැ. ඒකට පැහැදිලිවම අග්ග සමෝදාන පිළිවෙතක් ප්‍රමාණවත්. නමුත් ඒකට උනත් සුද්ධාන්ත පරිවාසයක් ගත්තයි කියලා ඇති දෝෂයකුත් නැහැ. දෝෂයක් දක්වන්න බෑ. මහාසංඝ රත්නයේ අවසර ඇත්තටම අද පැමිණලා තියෙන ගොඩක් ගැඹුරු මාතෘකා රාශියක් තියෙන කොටසක් ඒ නිසා සමහර සායනහන්සේලාට ඒක සංකීර්ණ මාතෘකාවගේ වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවස්ථාවක් ලබා දෙමු අපේ ස්වාමීන් වහන්සේලා තමත් පිළිවෙලට සකස් වෙලා ඇති. දැන් අපි ඔය කතා කරන්න පටන් ගත්තේ පරිවාස සහ මානත් පිළිබඳව චුල්ලවග්ගපාලියට අයිති කොටසක්. චුල්ලවග්ගපාලියේ දෙවෙනි කන්දක තුන්වෙනි කන්දක ආශ්‍රයෙන් තමයි ඒ වගේම විශාල අටුවා ටීකා කොටස් ඇතුළත් වෙලා තමයි මේ මාතෘකාව විස්තර කරන්න වෙලා තියෙන්නේ. එනිසා අපි හිතන විදිහට අපේ ස්වාමීන් වහන්සේලාට පිළිවෙලට ඒ අවස්ථාව ලබා දුන්නොත් හොඳ වෙයි. එනිසා මහවග්ගපාළියේ මූලික මාතෘකා උන්වහන්සේලාගේ හොඳ අවධානයක් ගිය ප්‍රධාන තැන් තියෙනවා නම් ඒව ඇතුළත් වෙන යම් සාරාංශගත හෝ විස්තරාර්ථ කියවෙන ස්ථාන ගොඩක් තියෙනට පුළුවන් අපේ ස්වාමීන් වහන්සේලාට. පූර්ණ වශයෙන් මතකේ නැත්නම් හැමතැනම ප්‍රශ්න අහන්නත් අපහසු වෙයි. ඒ නිසා අපි මූලික පොදු ආරාධනාවක් කරන අපේ ස්වාමීන් වහන්සේලාට මේ මහවග්ගයේ පාළි මහ මහවග්ගය කියන්නේ ඇත්තට විශාල සංකීර්ණ කොටසක්. අපි හැම දිනකටම මේ සාමණේර උපසම්පදා කියන භූමි දෙකක්, ඒ වගේම ඒ සම්බන්ධයෙන් තියෙන ඔවුනොවුන්ගේ වගකීම් රාශියකුත් කියවෙන කොටසක් තමයි මහවග්ගපාළි මහ කන්දකේ. කන්දක 10කින් පළවෙනි එක. ඉතින් මූලික ආරම්භයක් හැටියට එතන යම් විස්තරාර්ථ කතනයක් ලබා ගැනීම අපේ ස්වාමින්වහන්සේලාට මූලික අරමුණක් ගන්නට සමහරට අධ්‍යයනශීලීව කටයුතු කරන අපේ ස්වාමින්වහන්සේලාට පිළිවෙල කර ගැනීමට ඒ දැනුම පිළිවෙල කර ගැනීමටත් ඒක උපකාරී වෙන්නට පුළුවන්. නිසා අපේ ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් මේ වැඩ වාසය කරන අපේ ස්වාමින්වහන්සේලාට අපි ආරාධනා කරනවා. ඒ යම්කිසි නිශ්චිත ස්වාමින්වහන්සේ කෙනෙක් හෝ ප්‍රධාන වශයෙන් මේ මහා වග්ග පාළියට එළඹුමක් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ලස්සනට ලබලා දුන්නා. ඒක හරියට පටුනක් වගේ ඒ කන්දක රාජ්‍යයටම නිසා අපේ ස්වාමීන් වහන්සේලාට මතකයේ පිළිබඳවත් ගැටලුවක් තියෙන්නට පුළුවන් නිසා නැවතත් මේ මහා වග්ග පාළියට පුංචි හැඳින්වීමක් අධ්‍යයනශීලීව ලබා දීලා මේ මහා වග්ගය කියන පළවෙනි කන්ද මහා වග්ගයේ පළවෙනි කන්දකින් ලබාගත යුතු ලබාගත හැකි පූර්ණ දැනුම් සම්භාරය ප්‍රධාන අවධානයේදී දැන් සහිතව අවධානයට ලබා දුන්නොත් ඊට පස්සේ උන්වහන්සේලාට පිළිවෙලට ප්‍රශ්නයක් ගොනු කරගැනීමේ හැකියාව තිබේවි විශේෂයෙන් පරිවාසක කන්දකයේ මම හිතන්නේ අද කතා කළ යුතු මූලික කොටසක් ඒ පරිවාසක කන්දකය සහ සමුච්චය කන්දකය කියන එක මම හිතන්නේ ඒකත් ප්‍රධාන දේශනයක් හැටියටම හඳුන්වා දෙන්නට තරම් සුදුසු කොටසක් එනිසා ඒක පූර්ණ න්‍යායවල ටික විස්තර කරමින් පස්සේ ඒ ආශ්‍රිතව ප්‍රශ්නයක් ගොඩනැගීම ඇත්තම පහසුයි සහ උත්තරයක් දෙන්නටත් හරිම පහසුයි. එනිසා අපි ආරාධනා කරන අපේ ස්වාමීන් වහන්සේ මහා වග්ග පාළියට යම් එළඹුමක් ඇති කරමින් ඒ මහා මහ කන්දකයේ ආශ්‍රයෙන් මූලික දැනුම් ටික මෙන්න මෙසේ පෙළගැසිය යුතුයි කියන එක ඒකට ආශ්‍රිතව අපේ සාන්නාහතරට මූලික හැඳින්වීමක් කරලා දෙන්නේ. බොහොම වටිනා ආරාධනයක්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාට අපේ ආශිර්වාද වහන්සේලාට කිසිම වාරණයක් පැනුන්නේ නැහැ ස්වාමීන් වහන්සේගේ කතාවෙන් මේ ප්‍රශ්න අහන්න දෙපාය නැත්නම් පිළිවෙලින් හෝ ප්‍රශ්න අහන්න දෙපාය කියලා. තම තමන්ට තියෙන ගැටලු ඕනෑම වෙලාවක තම තමන්ට අහන්න පුළුවන්. නමුත් ඒ ස්වාමීනාගේ යෝජනාව අනුවත් මේ මහා වග්ග පාළි කියලා කියන්නේ ඔකට මහා වග්ග පාළි කියලා කිව්වේ ඇයි? බුද්ධ ශාසනයේ තියෙන ප්‍රධාන කටයුතු කීපයක් තියෙනවා. මහා වැඩ අපි සාමාන්‍යයෙන් කියනවනේ ඕවා මහා වැඩ මට ඔය මහා වැඩ කරන්න බෑ කියලා. ඒ වගේ මහා කටයුතු කීපයක් තියෙනවා. පැවිදි කිරීම, උපසම්පදා කිරීම වගේ ඒවා. ඒ වගේම බුද්ධ ශාසනයේ චිරස්ථිතයේ තෙනස පවතින සීමා සම්මුති ආදී මහා වැඩ. මේවා කොහොම මහා වැඩ. මෙබඳු මහා කාරණා රාශියක් අන්තර්ගත නිසාම මේ මහා වග්ගපාලියට මහා වග්ගපාලි කියන නම පටලැවිලා තියෙනවා. මේක තමයි ශබ්දාර්ථ වශයෙන් සැලකන්නේ නැතුව අන්වර්ථ වශයෙන් බලනකොට මේ මහවග්ගපාලි කියන නාමය සැකසෙන ආකාරය. ඒතර ඒකේ මුල්ම කන්දකය තමයි මහා කන්දකය කියන එක. ඒකටත් මොකද මහා කන්දකය කියලා කියන්නේ බුද්ධ ශාසනයක ප්‍රවේශයේ පැහැදිලිවම පැවිද්දත් උපසම්පදාවක්නේ. ඒතර පැවිද්දත් උපසම්පදාවක් පිහිටියොත් තමයි බුද්ධ ශාසනයේ ප්‍රවේශයේ පටන් කෙලවර දක්වාම මේ මාර්ගය වැටුණා පැහැදුනා වෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයක මහා කටයුතු දෙක, පැවිදි උපසම්පදා කටයුතු දෙක මේ කන්දකේ අන්තර්ගත නිසා මේකට මහා කන්දකේ කියලා අපි කියනවා. ඉතින් එතකොට පැවිදි කලේ පුද්ගලයෝ ගුරුවරු ජෝලෙන්ව පැවිදි කරනකොට සමහරවිට ගුරුවරුන්ගේ දෝෂයෙන් පැවිද්ද නොපිහිටන අවස්ථා සමහරවිට සිල්පද උච්චාරණ ආදීදී පවා පැවිද්ද නොපිහිටන අවස්ථා තියෙනවා. ඊළඟට සාමණේර උදවියට මේ පඳු තිබිය යුතුද නැද්ද කියන විවිධ ගැටලු තියෙනවා. ඊළඟට ඔය දැන් හත්පත් චින්න, පාදත් චින්න, අඟුලිත් චින්න, නාසත් චින්න, කන්න කන්නත් චින්න, කන්න නාසත් චින්න ආදී මේ පරිදි නොකලයට පුදුලියෝ ගැන සඳහනක් තියෙනවා. ඉතින් ගෙබන්දම්ම පැවිදි කරාම කෙබන්දන්ටද පැවිද්ද පිහිටන්නේ කෙබන්දන්ටද පැවිද්ද නොපිහිටා හැරෙන්නේ කියන එක අනිත් අතට මේ කවුරුත් දන්නවා ඔබතෝ විසුද්ධියෙන් තමයි සාමණේරයෙකුගේ පැවිද්ද පිළිටන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ගුරුවරයා අල්පප්‍රාණ මහප්‍රාණ වචන නිවැරදිව උච්චාරණය කරමින් තාන කරන ප්‍රයත්න කියන පදනම් තුනේ පිළිතලා ශබ්දෝච්චාරණය කිරීමෙනොත් එවැගේම ශිෂ්‍යයාට ගුරුවරයාගේ නියම ක්‍රමයට අනුරූපීවම ශබ්ද කිරීමනොත් කියන මේ දෙපැත්තෙන්ම විසුද්ධියටපත් වීමෙන් තමයි සාමණේර සීලය පිහිටන්නේ. නිකං බුද්ධං සරණං ගච්ඡාමි ආදි වශයෙන් ඔය කියන්නම් ඵලයට කියාගෙන යෑමනොත් ශිෂ්‍යයාට ඒ විදිහට කියාගෙන යෑමනොත් ඇයිද පිළිදන්නේ නැති බව පැහැදිලිවම අත්කතාදී සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ මේ සම්බන්ධව තියෙන විස්තර ඊළඟට දැන් අත්කතාවේ එහෙම සඳහන් කරලා තියෙනකොට පසුව පෙළේම තියෙනවා මේ වික්කවේ මෝගෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජේ යාපත දුක්කටස් වශයෙන් මේ ගොළුවන්ව පැවිදි කරන්න එපා පැවිදි කරොත් දුකලා අවතක් වෙනවා කියලා. ඉතින් අනිත් අතට එහා පැත්තේ කන්දකයක තියෙනවා ඒකෝ පිට්ඨේ කුද්ගලෝ අම්පත්තෝ ඕසාරණා සංචේ සංඝෝ ඕසාරේති සුවාසු ඕසාරිතෝ මෝගෝ කියලා. මෙන්න මේ විදිහට කතන්දර තියෙනවා. ඉතින් මේවයි පරස්පර විරෝධී භාවයන් පේනවා. පේනවා විතරයි මේවා පරස්පර විරෝධී භාවයන් විනය පාළිය තුළ හෝ අටකතා තුළ හෝ තේරවාදී සම්ප්‍රදායෙන් ජනිත වුණු ටීකා තුළ හෝ ඇත්තේ නැහැ. සමහර මෙහෙම පූර්වාපර විරෝධතා අටකතාදී තියෙනවා කියවට ඒක මති මතාන්තරයක් හැටියට පමණයි ඉතින් ථේරවාදී සම්ප්‍රදායේ සැකසෙන වික්ෂුන් වහන්සේලා සලකන්නේ. ඉතින් එතකොට මෙන්න මේ කියන වටිනා කර්ම රාශියක් මහා කන්දකයේ තුළ මහවර්ගපාළියේ මුල්ම කන්දකයේ මහා කන්දකයේ තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් දැන් ওই දල අවබෝධයක් මම මහා කන්දකයේ සම්බන්ධව දුන්නේ. ඒකට ඒක එක කන්දකයේ සම්බන්ධව මෙහෙම දල අවබෝධයක් සාරාංශගතව අරගෙන තම තමන්ට ඒ කන්දක සම්බන්ධව තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. මම හිතන්නේ ආන්ත මහගේ අදහස් කරන්න ඇත්තේ ඒක නේ නේද? ගරුතර මහා සංඝරත්නය අවසරයි මේ මම ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රචලිතයි ප්‍රකට රහසක් ඒ පිළිබඳව දැන් ගොඩක් වෙලාවට ලංකාවේ අයත් නම් ආසප්‍රාණ මහා ප්‍රාණ හුරු කරන්න පුළුවන් ටික දවසක් උනන්දුනාට පස්සේ නමුත් ගොඩක් වෙලාවට ওই පිටරට අයට අල්ප ප්‍රාණ මහා ප්‍රාණ ඔය කියන තරණාගමනයේදී ශුන්‍යල දක්වා කියනකොට එකම මහා ප්‍රාණ අකුරක්වත් කියවෙනවද කියන එක ඇතල තියෙනවා පොඩි. ඒ නිසා ඒ පිළිබඳ ටීකාවකවත් කරුණු නැති නිසා ඒ පිළිබඳව කොහොමද මේ උපේක්ෂක විග්‍රහයක් කරන්නේ? ඔය පිටින් එතනදී ඔය ප්‍රශ්නේ හරහා අපේ සෑම නිකායකටම ප්‍රශ්න එල්ල වෙන්න පුළුවන්. ඉතින් මොකද අපේ ඇතන් වෙලාවල් වලදී බුරුමේ වගේ රටවල් වලින් තමයි උපසම්පදා ආදී හිට ගෙනලා තියෙන්නේ. නමුත් එක කාරණයක් කියන්න ඕන දැන් මේ විනයාලංකාර විනේතිකාව කියලා කියන්නේ මහ විහාරීය වංශික මුනින්ද ගෝත කියන බුරුම ජාතික ස්වාමීන් වහන්සේ කෙනෙක් අතින් විරසිත ටීකාවක්. ඉතින් උන්වහන්සේ සිංහලත් දූපයේ පැවති සියලුම තේරවාදී ටීකා සම්භාවනය කරමින් චූලගන්ති මජ්ක්‍ධිම ගාන්ති මහා ගාන්ති කියන විනයගත පද තුනක් සම්භාවනය කරමින් අටකතාගත විනිශ්චයන් එකක්වත් පිළිහෙවන්නේ නැතුව බොහෝම තේරවාදී සම්ප්‍රදායට අනුරූපීවයි සීකාව සම්පාදනය කරලා තියෙන ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ කතන්දර වලින් පේනවා මේට අවුරුදු 4500කට පෙර පවා බුරුම ජාතික ස්වාමීන් වහන්සේලා මේ පාලි වචන ශබ්ද කිරීම ඊටාම නිවැරදිව කරපු බව ඒ ටීකාවල එන විවිධ පාඨවලින් ඊටාම හොඳින් ඔප්පු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ විවිධ විකාරණයක් දීර්ඝව ඒ සම්බන්ධව කරලා තියෙනවා. ශබ්ද වාග් විද්‍යාවට අනුව තමයි ඉතින් මේ ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට විසඳගන්න තියෙන්නේ. දැන් අපේ සිංහල ස්වාමීන් වහන්සේලාට තියෙන ප්‍රධානම රැවටු අපි රැවටුණු තැනක් තමයි පාලි සම්බන්ධ නිවැරදිම උච්චාරණය කරන්නේ අපි කියන එක. මොකද සිංහල භාෂාවට ආසන්න උච්චාරණ රටාවක් තියෙන නිසා. නමුත් මේක 75ක් විතර සත්‍ය කාරණයක් වුණත් 100%ක්ම නම් සත්‍ය කාරණයක් නොවේ. මොකද සමහර වෙලාවට දැන් ඔය වාග් විද්‍යාවට අනුව ශබ්ද විචාරයට අනුව සමහර අක්ෂරවල ශබ්ද සිංහල උදවියම බහුල වශයෙන් ශබ්ද කරන ආකාරය වැරදි බව පේනවා හැබැයි මේක සම්බන්ධව මට අභියෝගයක් කරන්න බෑ ඒ මොනොත් අපිට ඉතින් අද ප්‍රස්තුතයේ තියෙන විනය සම්බන්ධවයි විනයෙන් පිට ගියා වෙනවා. ඉතින් ඒක වාග් විද්‍යාවට සම්බන්ධ කාරණයක් වෙනවා. ශබ්ද විචාරයට සම්බන්ධ කාරණයක් වෙනවා. ඒ නිසා මේ මේ පිරිස අතරත් මේ මේවා සම්බන්ධව දන්නා වූ ස්වාමීන් වහන්සේලා සිටිනවා. මේවා නැවත සිටිය යුතු කාරණා. සිටිය යුතු කාරණා. ඉතින් ඒ නිසා බුරුමේ මේට අවුරුදු 3400කට කලින් නම් නිවැරදි ශබ්ද ਵਿਚාරයක් තිබ්බා. නිවැරදි ශබ්ද කිරීමේ ක්‍රමයක් පාළි අනුරූපීව තිබ්බයි කියලා හිතීමට ඕනෑතරම් සාක්ෂි මේ තීනේ තේකාගේ සඳහන් වෙනවා. ඊළඟ කාරණය ප්‍රමාණිකෝලව සෝභාෂා. දැන් පාලිය ගත්තොත් මේක සම්භාව්‍ය භාෂා ගණයට නයිති වෙන්නේ. ඒකට විවහාර භාෂා. සිංහල වගේ විවහාර භාෂාවක ශබ්දේ කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. අනිත් අතට එක් එක්කෙනා කතා කරන විලාසය අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි නකාරය ගත්තත් සමහර තැනක න පිටකේ කියන කැතෙනෙක් න කියලා සංයුතව නකාරත් ආකාරයේ ශබ්ද කරන්න පුළුවන් සමහර කෙනෙක් න කියලා ශබ්ද කරන්න පුළුවන් ස කියන තැනදීත් එහෙමයි සසංගම් කියන තැන ස සංගම් කියලා තැනෙක් ආකාරයේ ස උපසර්ගය සංගතව ශබ්ද කරනවා සකාරස්ස අකාරය. සමහරෙක් සසංගම් කියලා විවෘතව ශබ්ද කරනවා. ඉතින් ස සංගම් කිව්වත් සසංගම් කිව්වත් ඒ තැන් වල තියෙන මේ පුද්ගලයෝ දෙන්නාගේ ශබ්ද කිරීමේ විලාසය වෙනස්කමක් විතර. මෙන්න මේ විදිහේ වෙනස්කම් රාශියක් නිසා සිංහල උදවිය අතින් පවා සමහර පාලි ශබ්ද උච්චාරණය වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවා. නමුත් කෙසේ වෙතත් පැවිද්දක් පිළිපීම සම්බන්ධව ඒ සංගත විවෘතාදී දෙයට එච්චරම බලපාන්නේ නැහැ. බලපාන්න පුළුවන් වෙන්නේ ඔය අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අක්ෂර සම්බන්ධවයි. හැබැයි ඉතින් අනිත් අතට තාන කරන ප්‍රයත්න කියන මේ තුන් ආකාරයෙන් ඒ ඒ තැනදී ශබ්ද වියත් අක්ෂර ඒ විදිහට නම් ශබ්ද වෙන්න ඕන. ඉතින් විනය අටකතා කීසානෝට ඉතින් කියන්න පුළුවන්කම තියෙන්නේ ඒවායේ ක්‍රමේ නම් කොයි කියන විදිහට ශබ්ද නකරෝතින් පැවිද්ද පිළිගන්නේ නැහැ කියන එකයි. උපසම්පදාවේදීත් එහෙමයි ඉතින් දසව දසවදාරුන් වියන් කියන ප්‍රභේදයක් දක්වලා තියෙනවා ශබ්ද කිරීමේ ප්‍රභේදයක්. ඒ ප්‍රභේදයෙන් හතරක්ම කර්ම කෝප්‍ය කරන්න පුළුවන් හයක් කර්ම කෝප්‍ය වෙන්නේ නැහැ. එතනක් දක්වනවා දැන් අපි ආය නක්කමති කියන තැන ගත්තොත් න කමති කිව්වත් නක්කමති කියලා ඒක සම්බන්ධ කරලා කිව්වත් එතන ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ විදිහට නම් අටකතාදී දක්වලා තියෙනවා. ඉතින් අද කාලේ නම් ඉතින් බුරුමාදී රටවල සමහර වෙලාවට ශබ්ද කිරීමේ දෝෂ තියෙනවා. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේලා පැවිදි කර්ම කරන තැනකට නම් සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ රටවල මහා තෙරුන් වහන්සේලා උගත් ධර්මදර විනයදර මහා තෙරුන් වහන්සේලා ශබ්ද ශාස්ත්‍රයන්හිදී කෙලපැමිණි උගත් ස්වාමීන් වහන්සේලා අතින් එබඳු දෝෂයක් වෙනවයි කියලා මම හිතන්නේ නැහැ. ඉතින් වියක් භවෙන් මද වුණාම නම් ඉතින් ඒක බුරුම රටට පමණක් නෙවෙයි ශ්‍රී ලංකා ද්වීපයේ වුණත් මේ දෝෂ වෙන්න පුළුවන් කියන එකයි කියන්න තියෙන්නේ. අවසරය ප්‍රහඳුනේ මේ ලංකාවදී පැවිදි කරනකොට විදේශික කෙනෙක් ඇවිල්ලා ඔය ප්‍රශ්න ටිකක් බලපන එයාට වචන කියවෙන්නේ. අන්න ඒ ගැන පොඩ්ඩක් දෙනවා කියලා. සමහර වෙලාවට මේ විදේශික අය ශබ්ද කරනකොට අපි සිංහල උදවිය ශබ්ද කරන විදියටම නම් කියවෙන්නේ නැහැ. නමුත් ඉතින් ඉබන්දු උනත් පැවිදි කරනකොට ගුරු ස්වාමීන් වහන්සේලා විශේෂ පුහුණුවක් කල්පියා ලබා දෙන්න ඕන. දැන් අපිත් දැකලා තියෙනවා අපේ සම්ප්‍රදාය තුළ උනත් හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට අර ඒගොල්ලෝගේ අර ඇක්සන්ට් කියන උදාත්ත අනුදාත්ත දෙකේදී යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා ඒක නම් ඉච්චර බලපාන්නේ නැහැ අපි අපි පැහැදිලිව පිරිපුන් ලෙස පරිමණ්ඩල ආකාරයෙන් බුද්ධං කියලා කියනවා සමහර විදේශික ස්වාමීන් වහන්සේගෙන ඔක බුද්ධං කියලා කියනවා. එතකොට අන්න එතනදී ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දැන් මේ බිඳුවට නිග්‍රහීතයට పూర్වෙහි අයන්න නිතරම විවෘතෝ කියවෙන්න ඕනේ කියන එකනේ පාළියේ තියෙන්නේ පාළි ව්‍යාකරණය තුළ. හැබැයි ඒ එතනයි විවෘතය සංගතෝ කියු නෙමෙයි. සංගතෝ කියුණත් ඒකේ දෝෂයක් නම් නැහැ. ඒව බලපාන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අර ධකාරය මහා ප්‍රාණ ක්‍රමයෙන්ම කියවෙන්න දැන් බුද්ධන් කියලා ඒ ඉංග්‍රීසි හාමුදුරුවෝ කෙනෙක් ශබ්ද කරත් එයාට ඒක දෝෂයක්කට යන්නේ නැහැ. බුද්ධං කියන එක තමයි නිවැරදිම ශබ්ද ක්‍රමය. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මහා ප්‍රාණ අල්ප ප්‍රාණ නිවැරදිව කියවෙනවාද කියන එක තමයි වැඩිපුරම සැලකිය යුතු අවධානය. අනිත් අතට මෙග්ගහීතය සමහරෙකුට හරියට කියවෙන්නේ නැහැ. මෙග්ගහීතය කියවෙන්නේ නැති නිසා තමයි මකාරාන්ත ක්‍රමයකින් කරණාගමනේ දෙන්නේ කියලා කෙනෙකුට බුද්ධං කියන මයන්න තොල් වැහිමිනුත් සිද්ධයි කියන එකයි. Thank you. අවසන් සම්මානසේ විනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ වගේම විනය පැහැදිලි කිරීමේදී සමහරවිට අපි දකිනවා සමහර කරුණු කාරණා පැහැදිලි කරන්න ගියපුවාම සමහරවිට උපසම්පන්න ස්වාමීන්වහන්සේලා පැහැදිලි කරනවා මේවයි අපි උපසම්පන්න උපසම්පන්න හාමුදුරුවෝ එහෙනම් අපිට මේ සඳහා ඉඩක් නැහැ කියලා. විශේෂයෙන් දැන් මෙතනත් වැඩිහිටි තරුණ ඒ වගේම අනුක සම්පන්න හැම පිරිසක් මෙතන වැඩ සිටිනවා. මම අහන්න කැමති ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ ඒ සඳහා අපිට ඒ කියන්නේ යම් යම් සීමා කියනවා. ඒ සීමා මොනවද කියන එක පැහැදිලි. විශේෂයෙන් දැන් ගිහි කෙනෙකුට මේක යම් යම් ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. විශේෂයෙන් පරාජිකා ගැන පවා ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. ඒ වගේදී විනීන් තියෙන සීමා මොනවද විනය අධ්‍යයනයේ සහ සාකච්ඡා කිරීමේදී එක එක ප්‍රශ්න ස්වාමීනාංශ ඊළඟට සංගායශේෂයනේ ඒ කල්කාපත්ති සම්බන්ධව කතා කළා ඉහිදී දැන් අපති දේශනාවේදී සමහර අවස්ථාවලදී එවත් දේශනා කරනවා සංඝාසය සමග සින්දු සම්භවල ආපත්‍ති ඒවත් සංවර කිරීම සඳහා කියලා ආයත සංගරේ පිටින සඳහා. නමුත් ඒක සමහර වෙලාවට ගැටුම් සහගතයි. මොකද පිරිත් වලයි ඒ විදිහට ඒ විදිහට තමයි අභානය නැත්තම් සංඝයාගේ ඒ මැදට ඒක පැමිණෙන්නත් පුළුවන් කියන එක. නමුත් ඒකෙදිත් එහෙම දේශනා කිරීම තුලක් යමක් ඇති කියලා හිතන නමුත් සමහර අය ඒකම අනුමත කරනවා අහම නැතත් කමක් නැහැ කියන අදහස සමහර සංඝ සමාජය තුල තියෙනවා. ඒක පුදුම අදහසක් නෙවෙයි. ඒ පිළිබඳවත් යමක් පැහැදිලි කරගන්නට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරමු මේ ආපත්‍ය දේශනා කිරීමේදී විශේෂයෙන්ම ගරුකාපත්‍ය ආරෝචනයක් සිදු කරනවා. ආපත්‍ය දේශනේ වෙනකක් ගරුකාපත්‍ය ආරෝචනය වෙනකක්. ගරුකාපත්‍ය අපි දේශනා කරනවා කියන්නේ ගරුකාපත්‍ය අපි ආරෝචනය කළේ එක් තවත් විශ්වාසයක් යට මට මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියන දැනීම කරන්නට ඕන. දේශනා කියන සංඛ්‍යාවට එකෙන් යන්නේ නැත්තේ එකක් දේශනයක් විලාසය කරනකට දේශනය තුළින් පාරිශුද්ධිය ලැබෙන්නට නිසායි. ආරෝචනය කිරීම අපි දැන් අවද් දේශනා කරොත් ලහුවාපටි දේශනා කරොත් ඒ තුලම පාරිශුද්ධිය සිද්ධයි මොකද ඒක ප්‍රතිඥාවෙන් පටිඥාතකරණයෙන් විසඳන අධිකරණයක් නිසා. ගරුකාපටි පටිඥාතකරණයෙන් පමණක්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට සංඝයාගේ සම්මුතියක් අවශ්‍යයි. ඒ නිසා ආරෝචනය කියන එක ඒ විසුද්ධි මාර්ගය එහෙම නැත්නම් ඒ පිරිසුදු වීමේ පිළිවෙතේ මූලික අංගයයි මේ ප්‍රතිඥා භාවය වළක්වා ගන්නවා. ධර්ම ආරෝපණය කරනකොට ගරුකම් ආපත්‍යෙන් ආපත්‍යෙන් තන් ආරෝචයෙන් ආදි වශයෙන් හෝ නැත්නම් ගරුවල්කට පත් වුණා මේක ආරෝචනය කරනවා කියලා හෝ සබ්බාතා ගරුක ආපත්‍ය ආරෝචයෙන් ආදි වශයෙන් හෝ කුමන ක්‍රමයනොත් කිරීම යෝග්‍යයි. හැබැයි ගරු ආපත්‍යින්නේ ආරෝචනය කරන්නේ කියලා සබ්බාපත්‍යෝ ආවිකරෝමි ආරෝචයෙන් ආදි වශයෙන් අද අදත් දේශන වාක්‍ය වල දකින්න පුළුවන්. ඒකෙත් ඇති වරදක් නැති බව අටකතාව පැහැදිලි වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ආරෝචනයේ ආවිකරණය කරන පුජ්‍යලයා වික්‍රම වහන්සේ තුළ අවංක චේතනාව තියෙනකොට මම මේ අසවල් අසවල් පත් වෙච්ච මේ ගරුකාපද්ද තමයි මේ වික්‍රම වහන්සේ දිහේ මම මේ ප්‍රකාශ කරන්නේ කියලා අවංක චේතනාව තියෙනවා. ඉතින් මේකේ ගැටලුව තියෙන්නේ මේවා තුළ දොරටු තියෙනකොට අපි මේ දොරටු වලින් පණින්න උත්සාහ කරන එක. ඒකට මේ සබ්බාපත්‍ය ආරෝචනය කියන එක අවැද්දසීමේ සාමාන්‍ය වාක්‍යයක් බවට පත් වෙනවා. එතකොට ලැජ්ජාවක් නැතුවම අපිට ඉතාලම ඇඟ බේරගෙන ගරුකාපත්‍ය ආරෝචනය කිරීමේ හැකියාවක් ඒ තුළ නිර්මාණය වෙනවා. මේක ඉතරම විනය හදාරපු නැති තරුණ වික්ෂුන් වහන්සේලා පොඩි හාමුදුරුවරු ලැජ්ජා වසා ගැනීම සඳහා අවතුත් ආරෝචනය වෙනවන්නේ කියලා අවත් ආරෝචනය කිරීමේ අදහසක් ඇත්තටම නැහැ. අර සාමාන්‍ය පිළිස් පරිදි කරන මේ වාක්‍ය කියන්නේ ඒතර යා තුළ පැහැදිලිවම අර ප්‍රකාශ කිරීමේ අදහසක් නැති නිසා මේක ආරෝචනය වුණා වුණයි කියලා සැලකන්න මට පුළුවන් කමක් නැහැ දත් කාරණාවලින්. ඉතින් මේක ඔප්පු කර දක්වන්න මෙන්න මෙතනින් මට සනාත පාඩයක් දෙන්නේ කිව්වත් ඕක ඔප්පු කරන්න පුළුවන් තරම් විනය සනාත පාඩයක් හිතුව නැහැ. නමුත් විනය පාළිය අටකතා අනුසාරයෙන් හැදෑරීම තුළින් ලැබෙන දැනුමකින් පමණයි මම ඔය කියන්නේ. ඒක නිසා ඒක ඉතින් මගේ අත්නෝමතියක් ඇති කළකවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අවංක චේතනාව නම් අනිවාර්යයෙන්ම තියෙන තෝරන ගරුකාපත්‍යක් ආරෝචනය සිද්ධියට පත් කරගන්න අවංක චේතනාව තියෙනකොට මේක ප්‍රකාශ කරනවා. ඔක කාරණේම මතක් කරනවා වඩාත් උඩ ඒකට අවංක චේතනාව නැතත් ප්‍රකාශ වුණා වෙනවා. ඒ කියන්නේ අකමැත්ත ටිකක් තිබ්බා. අපල ඊළඟ ප්‍රශ්නේ මේ ඔව් විනය කතා කිරීම සම්බන්ධව යම් යම් සීමා පැනවීම් තියෙනවාද කියලා. ඒ කියන්නේ විනය සම්බන්ධව පමණක් නෙවෙයි හැම දෙයකටම බුදුරන් වහන්සේ කාලයක් දේශනා කරලා තියෙනවානේ. ඒක කාලය දිගම සත්‍යමත් ප්‍රකාශ කිරීම දුක. ඉතින් ඒ වගේ බලන්නේ කියලා තියෙනවානේ මේ වගේ ගැටුමක් වේද, ප්‍රශ්නයක් වේද, මහා මේකක් වේද, ඊළඟට දැන් සාසන හානිදායක තත්ත්වයක් වේද තමන්ගේ භ්‍රමචර්යාවට අනුතරක් වේද මේ විදිහේ කරුණු බලලම තමයි ඇත්ත උනත් ප්‍රකාශ කරන්න බුදුරණන් හතන් වෙලාව කියලා. ඉතින් ඒ නිසා මේ විනය සම්බන්ධව අනුපසම්පන්නෙක් ප්‍රශ්නයක් ඇහැව්වම මේක ප්‍රකාශ කරන්න එපයි කියන කතන්දරයක් නම් විනය පාළිය තුල එහෙමට ඇතිතනක් නැහැ. නමුත් ඒක පදතෝ ධම්ම ශික්ෂාපදාදී පේනවා. ඉතින් අනුපසම්පන්නයෙන්ට දහම් දෙසීමේදී විශේෂයෙන්ම මාගමුන්ට දහම් දෙසීම ආදීදී යම් යම් සීමා සම්පන්නවලා තියෙනවා. ඒ අර බුද්ධ ධර්ම කළාගේ ආරක්ෂාව කෙනෙක්. ඒ හැරුණු කොටගෙන විනය කතා කරන්න එපා අනුක සම්පන්නයෙන්ට කියලා දෙන්න එපා කියන කතාවක් නෑ. හැබැයි මෙන්න මෙහෙම තියෙනවා අනුක සම්පන්නයෙන්ට විනය වාචනය කිරීම ප්‍රතිකරණ. ඒක නම් සිල්පදයක් තියෙනවා. ඉතින් අර විවටෝ විරෝචිත කියන ප්‍රධාන න්‍යායයටත් පටහැනි වෙනවානේ. වහන්න වහලා මේව කරන්න කිව්වොත් නම් ඒක අපි දැනගන්න ඕනේ දැන් අපි හිතමු දැන් උපාසකම්මලා ඉන්න තැනක මෙවුන්දම් පරාජිතාව ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අතනකොට මේකට පිළිතුරු දෙන්නේ අපහසුයි. ඒක අපිට සියුම් සියුම් ක්‍රම විස්තර කරන්න බෑ. ඒක ඉතින් අපි විතරක් නෙවෙයි රේරුකාණේ නායක ස්වාමීන් වහන්සේ පවා උන්වහන්සේගේ මට මතක හැටියට උපසම්පදා සීලයේ පොතේදී ඒ විනීත වස්තු ඇතමක් උන්වහන්සේම ප්‍රකාශ කරනවා නායක ස්වාමීන් වහන්සේ. ඉතින් මේවා කියන්න කියොත් කියන්න වෙන්නේ අසභ්‍ය කතාවක්. ඒ නිසා මම මේවා විනය පාළියේ තියෙන පරිදි පවණක් දක්වනවා. මොකද ඒ තුලත් ඇතමගේ අපහැරීමක් සිදු වෙන්න පුළුවන්. ප්‍රඥාවන් සිද්දනම් පහදින කාරණාවක් ඇතමකට වෙන්න පුළුවන්. ඊට අමතරව නම් මට එහෙම මතකයක් නෑ. අපේ ස්වාමීන් වහන්සේට මතකයක් තියෙනවා. අවසරයි බොබ්බල චිත්තසිත මහරහතන් වහන්සේ මූලික විනය හැදෑරීම් කරපු අවදීදී අට කතා සඳහන් වෙනවානේ එක මුලින් විනයත් එක අත්හැලා දීපිටකයක් පමණක් ඉගෙන ගත්තයි කියලා. ඒ කාරණේදී සාමණේර අවදීදී විනය පිටකය නොහදාරා සූත්‍රාන්ත පිටකය සහ අභිධර්ම පිටකය හැදෑරූ අවධියක් පිළිබඳව තමාර ඉඟි ලැබෙනවා අට කතාව තුළදී. ඒ ඒ ඒ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නැත්නම් වැඩිහිටි දරුණු වහන්සේලා ඔය විනය පිටකය පිළිබඳව වැඩි දුරට ප්‍රශ්න අහන්න එපා කියලා කියන්නේ ඔය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් සාමයේ උදලියට. එහෙම ඇඳීමකුත් ගන්න පුළුවන්. සෛඩි කිරීම සම්බන්ධයෙන් තවදුරටත් තවදුරටත් පැවිදි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න විචාරීමට තිබෙනවා නම් අවස්ථාව තිබෙනවා. හොඳයි අපි මේ ප්‍රශ්න මම හිතන්නේ බොහොම යෝග්‍යයි අපේ ගලේවල ඥානදත්තන ස්වාමීන් වහන්සේ විනය පිටකේ සම්බන්ධව හතල දැනුමක් ඇති බොහෝ ශිෂ්‍ය පිරිසකට විනය උගන්වන ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේ මේ කාරණේ සම්බන්ධව විස්තර කරලා දෙනවා. මහා සංඝරත්නයයි සාමාන්‍යයෙන් සාමණේර කෙනෙක් පරාජිකා වෙන ආකාරය තමයි මුලින් සිල්පද පහක් තියෙන දැන් සම්පූර්ණ සිල්පද 10යි සාමණේර කෙනෙකුට ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේකේ මුල් සිල්පද පහෙන් කොයි හෝ සිල්පදේ කැඩුණොත් එහෙම ඒ සාමණේර කෙනා පරාජිකා වුණ කියන සංඛ්‍යාවට යනවා එතකොට මේ පරාජිකා වීම තුළ එයාගේ සම්පූර්ණ අර පස සිල්පද පහත් අහෝසි වෙලා යනවා. ඒ වගේම තමයි යාට උපාධ්‍ය ග්‍රහණයක් නැති වෙලා යනවා. ඒ වගේම තමයි සාමනීර භාවයක් නැති වෙලා යනවා. ඉතින් ඊට පස්සේ ඒ තනත්තා පරාජිකා වුණාට පස්සේ නැවත ඒකෙන් පිරිසිදු වීම කරන්න තියෙන අර එයා නැවතේ කැඩුණු සිල්පද සම්බන්ධව සංවරයේ පිහිටන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට නැවත සිල් සමාදන් කරවලා ප්‍රකෘතිමත් කරන්න පුළුවන්. එහෙම බලාපොරොත්තුවක් නැත්නම් යාට ඒ කියන්නේ උනන්දුවකුත් නැත්නම් යාව සිවුරු අරගෙන යවන්න